අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍තහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දුටු ගමනෝ භාවනා මධ්‍යස්ථානයි දවසේ වැඩ පිළිවෙලේ ධර්ම දේශනාවටයි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා කීරුම දෙනා නැත්නම් ධර්ම දේශනාව සඳහා කීරුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තුනා තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුප්පබුද්ධං පපුච්ඡanti සදා ගෝතම ශාවකා යේ සංවිවාච රත්නෝච නිච්ඡං බුද්ධගතා සති අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට වැඩමුළුවකට මුහුණ දීලා ගත කරන වෙලාව උත්සාහ කරනවා හැම පැත්තෙම අපි මේ වැඩෙන භාවනාවට අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහ අතර එකක් තමයි බණහනික. අපි කියන්නේ සුතානුගාමිත කියලා නැත්නම් සුතය බහුසුත භාවය අසුවිරු ඥාන වැඩිම සඳහා පන්තියක් අහන. ඉතින් අපි මේ අනුග්‍රහ කර බණහන විතරක් නෙවෙයි සීල් සමාදන් වෙන එක කරනවා ධර්ම සාකච්ඡා කරනවා සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනා කරනවා. එතකොට අපි හැම පැත්තෙම වැඩෙන භාවනා හිතට සතියට අනුග්‍රහ කරා වෙනවා. මේකට සප්පාය කරන සපයාදීම් කියලා කියනවා. භාවනාවට සප කරන සපයාදීම්. ඉතින් ඒක කරන්න පුළුවන් අපිට බුද්ධ ශාසන තියෙන කාලේ විතරයි. අනික් කාලවල වල මේ වගේ එහෙම අපට ඒ කරුණ භාංග සම්පූර්ණ කරලා කරණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ පැය අපි වෙන් කරලා තියෙන්නේ මේ සුත අනුගහිතේ සඳහා. එහෙම නැත්නම් බහුසුත භාවිතනා වඩා ගැනීම සඳහා. ඉතින් ආහාර බණ මේ සුතමය පතේ ඉදිරිපත් කර ගන්න බණ අපි පුළුවන් තරම් බලනවා අපි කරන භාවනා වැඩමුළුවට භාවනා මේ පරිධතහනට භාවනා ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ වගේම කියන්න පුළුවන් මේ සතියට සතිය දුරු කර ගැනීම මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. ඉතින් ඒ සඳහා මේ ගාතාව වටන ගාතාවක් මම උකහාගත්තේ උපුටාගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍ර පිටකේ ඒ සූත්‍ර පිටකේ කුද්දකනිකායේ තියෙන ප්‍රසිද්ධ පොතක් ධම්මපදේ කියලා උගාක් වෙලාවට ධර්මදේශකයන් වහන්සේලා ධර්ම දේශනා සඳහා මාතෘකා උපයා ගන්නවා මේ ධම්මපදේ. ඒක බුද්ධ ආගම් පොත්වලින් වැඩියෙන්ම වැඩිම භාෂා ගානකට පරිවර්තනය වෙච්ච පොත කියලා කියනවා. මොකද ඒක සූත්‍ර පිටකය සූත් ගාතාවකින් බඳලා පින්න නිසා කවුරුත් වගේ රුචි කටපාඩම් කරගන්න. එතකොට ගොඩක් එක ගාතාවක් ගොඩක් කර්ම එකතු වෙනවා නිසා රටින් රට කටින් කටට පැතිරෙන බැරි. ඒකේ තියෙන බුද්ධ වර්ගයේ ගාතාවක් තමයි මම ඉදිරියෙන් කියාගත්තේ. ඒකදී බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන කියනවා වාඩි. සුප්පවුත්තම් පබුද්ධන්ති සදා ගෝතම ශාවකා. සර්වචන්තේ සඳහන් කරනවා මේ කිවණක් පිළිස කුක්ෂ වික්ෂණ උපාසක උපාසිකා කියන මේ කිවණක් පිළිස පිබිදෙනවයි කියලා මනා පිබිදීනේ. සුප්පවුත්තම් පබුද්ධන්ති සදා ගෝතම ශාවකා. එහෙම නැත්නම් කියනවා අපි අපි උදේට පිබිදෙන වෙලාවක් තියෙනවා දවස පිපිදෙනකොට අපි උදේ පිපිදෙනකොට මූණ සිරියාවන්තව අපි නැගිටලා ඉන්නවාද? එහෙම නැත්නම් උදේ නැගිටපුවාම අපිට තව කෙනෙකුට මූණ දෙන්න බැරි තරම් අපි අප්‍රසන්න ගතියක් ඒ නැත්නම් අපකරේ ඉත අපට නැත්නම් කරේ කියනවනේ ඒකට මනාව පිළිමක් කියන්න බෑ. ඉතින් උඟ දෙනෙක් එහෙම පිවිතුනාට පස්සේ තමයි තමන් මයිටි කරගන්නෙත් නෑ අනුන්ට මයිටි කරගන්නෙත් නෑ ඒ නිසා දවසම මුස්පේන්තු කියන වචනේ අපේ භාෂාවට ඇවිල්ලා තියෙනවා. ඔය බුදුහාමුදුර අපේ සාක්‍යයක් තියෙනවා පුසුක්ක බුද්ධං පපුච්චන්ති සදා ගෝතම ශාවක. මේ සර්වඥ ශාවකයෝ ඉච්ඡු විචිනු පාතක පාස්කා කියන සිවණක් පිළිසෙයි. උදේ නැගිටපුවාම අරුණ උදයේ පිපුණ මලතේ පිපිද මැලිකම් දොරලා කියලා නැගිටතර දැසේ පිපිදිච්ච කියලා කියනවා. මේක තමයි සාමාන්‍ය වචනෙන් අපි මේ සුඛ බුද්ධං කියන එක තෝරන්නේ. ඒකට හේතු බුදුහාමුදුර සඳහන් කරනවා යේසං දිවාට රත්තෝච නිච්ඡං බුද්ධගත සති. ඒකට හේතුව යතු නිතරම දිවා රාත්‍රී දෙකේ බුදුහාමුදුරන්ගේ ගුණ නැත්නම් බුදු ගුණ භාවනා කරනවා. බුදු ගුණ අනුව යන සතිය පාස්සා. කය අනුව යන සතියට අපි කායගත සතිය කියනවා. බුදුහාමුදුරන්ගේ ගුණ මෙනෙහි කරන භාවනාවට බුද්ධගත සති කියලා කියනවා. ඒ අපි සිල් පිළිසකින් අහුවොත් පන්සලට ගිහිලා කොහෙද සිල් ගන්න පිටසකින් නැත්නම් බුද්ධ ඇදහිල්ල කොට අරගෙනවා. ඒ වගේම වන්දනා කරන වෙලාවට නවාරහති බුදු ගුණ සජ්ජායනා කරනවා. ඊට පස්සේ නව ගුණ වැල කියලා එකක් අපි හරවගෙන තියෙන Hindu ආගමේ තිබුණ ඇටවැල අපි නව ගුණ වැල හරවගෙන තියෙන එක 108කට දානවා. ඉතින් අපි පුළුවන් තරම් බලනවා. බුදු ගුණ පාඨය නව ගුණ පාඨය කියලා එක ඇටයක් මෙතන දානවා. ආශ්‍රයයක් නවකට පාටි කියලා කවයටක් මේ පැත්තට දානකොට 108ක් කරනකොට අපි දන්නවා බුදුගුණ මෙච්චර මෙනෙහි කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ නිතර බුදුගුණ මෙනෙහි කරන එකනාට නිින්දදීව බයක් චකිතයක් නරක හිල පෙන්වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යා නැගිටින්නේ කොහොම පිපිලිච්ච මලක් වගේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය පදාගත අර්ථ වශයෙන් ඔය කතාවේ පෙන්නන තියෙන්නේ. ඉතින් ඒක නිසා කාට හරි ඕනනම් සුවසේ නිින්ද යන්න, සුවසේ අවදි වෙන්න, නපුරු සීන නොකරෙන්න මෛත්‍රී භානාවත් අපි සඳහන් කරනවා. බුද්ධගත සත්‍යයක් වඩනවා නම් ඒක නිතරම ප්‍රසන්න මනසකින් නිින්දට යන ප්‍රසන්න වශයෙන් නිින්දේ ඉන්න ප්‍රසන්න මනසකින් නිින්ද නැගින. මේක එහා ගිය ගැඹුරකුත් මේකේ තියෙනවා. බුදුජාන් වහන්සේ පිපිදිච්ච අය අතර පළවෙනියයි කියලා කතාවක් තියෙනවා. ඒකට මෙන්න මෙහෙම නිදර්ශනයක් පෙන්වන්න පුළුවන් බුදුහාමුදුරු ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක්. සර්වචනාසෝ වේරංජ කියන ප්‍රදේශයේ ඉස්ලාම් වතාවට ගිය අවස්ථාවක ඒ ගමේ ගම් දෙටුවයි නැත්නම් වේරංජ ගම නිින්දකවට හම්බෙච්ච ප්‍රධාන බමුණට ආරක්ෂ වෙනවා මේ තරුණයෙක් ඉන්නවා රජ කුලෙන් පැවිදි වෙලා බමුණු කුලේ නෙවෙයි බමුණු කුලේ බලනකොට රජ කුලේ බාල කුලයක් ඇවිල්ලා කලු කෙස්තාන තියෙන්නේ වැඩි කියන වදින්නෙත් නැහැ. එයා අමුතුම විදිහේ බණක් කරගෙන යනවා විශාල වශයෙන් රට්ටු එයාට කලකනවා ශාක්‍ය වංශිකයෙක් කියලා බුදු ගුණ ඇහුණාට මෙයාට ඇහෙන්නේ නුහුරට හරි ආගුවට කිසි කෙනෙකුට සලකන්නේ නැහැ කියලා. ඉතින් බමුණ කරන්නේ මේක ඇත්ත නැත්ත බලන්න වෙලාවක යනවා. යනකොට සරුවචනාංශේ වැඩ ඉන්න බමුණ ඉස්සරහට ආවම සාමාන්‍ය ස්වරූපේ තමයි වැඩිහිටියෙක් කෙනෙකුට පෙර ගමන් ගිහිල්ලා ඇතිලි බැඳලා බැඳලා එන්නේ කියලා ආසනයක් දෙනවා. ඉතින් බුද්ධ ඥාන සේව ප්‍රචුප්ති කියන්නේ නැහැ ආදරණීය ආමන්ත්‍රණය කරන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ. පස්සේ බම්මයිල පාඩියට. පාඩනට පස්සේ කියනවා මම මේක අහලා විතරයි තිබේ දැන් මට පේනවා මේ වැඩිහිටියන් සලකන්නේ නැහැ නේද කියලා දැන් දෙපසට සභා දෙකට බුදුන්සේ පටවන. දැන් මේ බහුණ ඉන්නකට පැවිදි වයසක කෙනෙක්. ඒ වගේම බහුණ ප්‍රදේශයකට නායකයෙක්. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයෙක් නැත්නම් රජ වංශේ හැබැයි තාම තරුණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මට මං එන කෙනෙකුට වඳින්න ගියොත් ඒ මාසෙක හිත හත් කරකට පුපුරනවා. අන්න ඒ නිසා ඒ අනුකම්පාවෙන් මම වඳින්න යන්නේ නැහැ කියලා. එතකොට වගුණ දකින්න එක මා නක්කාරකමක් කියලා. මේක වැඩි හිටියන්ට වඳින්න නැති තරුණේ. ඔලොමොල තරුණේ කියලා. එතකොට බුදුරජාණන් කියනවා හොඳයි මම ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාලට ඔබතුමාට කැමති විදිහට උත්තර දෙන්න කියලා. ඉතින් පුත්‍රයාට කියනවා කික්ලියක් විතර දානවා. 8ක් හරි 10ක් හරි 12ක් හරි දාලා. කික්ලි දැන් ඉතුරුනාට පස්සේ ඔය කුඩ läගලා විතර රකින්න. ඒ රකින්න වෙලාවට කික්ලි විතර උණුසුම් ගන්නවා, කුකුළු ගඳ ගස්සනවා, විතර පෙරලනවා. ඕමෝම කර කර කර කර ඉන්නකොට කොයි වෙලාවක හරි ওই විතර වලින් එක කුකුළු පැටියෙකුට ඇතුලේ ඉන්නකොටම හිතෙනවලු මේ තුනිය සිවිය හරි තුනි ඇතුලේ හිරයි මට මේ තුනි සිවිය කඩාගත්තොත් එළිය ආලෝකයක් පේනවා එතකොට මට නිදහස් වීමක් එහෙම නැත්නම් හිරකයකින් ගැලවුණා වගේ එතකොට මෙයාගේ අර මුඛ තුඩ සහ පොරකටු දෙක හරියට පිටර කටුට හිර වෙනවා ඉතින් අර මුඛ තුنين කොටනකොට නැත්නම් ගහනකොට නියසිලින් අයින්කොට පිටරට කෝපනවා. කිකිලි කවදාකවත් ඒක කරන්න යන්නේ නැහැ. ඉතින් අර 10ක් 12ක් තියෙන පිටර වලින් ඉස්සල්ලා ආවොත් ඒ කුකුල්පැටියා ඒ එන්නේ කුකුල්පැටියාගේ නායකයා නෙවෙයිද ලොක්කා නෙවෙයිද වැඩිහිටියා නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ ආවා. ඒක කියන ඕ කොයි වෙලාවෙද පිටරේ කොයි වෙලාවෙද දැම්මත් කොයි වෙලාවෙ රැක්කත් එළියට එන පළවෙනි එකන තමයි මේ මේ පැටවුන්ගේ නායකයා. එයා වැඩි මාර්ගය. ඒක පුතන්ස් කියනවා පුතත්යන් ලෝකෙම කට ඇතුලේ ඉන්න මෝහේ ජීවත් වෙනවා. මම විතර ඉස්ලාම කට කඩගෙන ආවේ. මොහන්තකාරය කඩන මම පිවිදුනා. ඒ නිසා මට බුද්ධ කියනවා. ඒ හේතුව මම ප්‍රබුද්ධ වෙච්ච නිසා මට පේන්නේ වෙන කවුරක්වත් මට කලින් ඇවිල්ලා මේ අවිද්‍යාන්තකාර කඩාගත්ත එක නිසා මට පේන්නේ මට වැඩි වැඩි මාර්ගය. ඔය කතා කරන්නේ සම්මුති වැඩි මාර්ග. මම කතා කරන්නේ ආර්ය ලෝකේ වැඩි මාර්ගම කියලා. අර බමුණට හේතු ගැන කරවස්සේ බමුණා සතුටු වෙලා සර්වඥාන්සේට තුන් මාසෙක පස් වඩ වඩ මේ ආවර්සලින් ආරම්භ කරා. ඉතින් එතනදී පේනවා බුදුජානනාථගේ උදේ නැගිටලා දත් මැදලා කරන පිපිටීම වගේම මේ අවිද්‍යාන්තකාර කට කඩාගෙන අවදි වීමක් තියෙනවා. අන්න ඒ පිපිදීම ප්‍රබුද්ධව පිපිදෙන්න. එහෙම ඒක දුෂ්කර කෘත්‍යයක්. මේ භ්‍රමචාරී බව දුෂ්කර දෙයක්. නැත්නම් අන්නේ ප්‍රබුද්ධ වීම කරන්නේ බුද්ධගතා සත්‍ය වැඩේ. බුද්ධගතා සත්‍ය වාටි වඩනවා. ඒ යම් කිසි කෙනෙක් දිවා රාත්‍රී දෙකේ බුදුරජාන් වහන්සේ අනුගේ සතිය වඩනවා නම් එයාට කවදා හරි තමන් විසින්ම හදාගෙන තියෙන මේ පිටරකට කඩාගෙන තමා විසින්ම කඩාගෙන මේ ආර්ය ලෝකයට ප්‍රතිදිවියක් කරන්න පුළුවන් අන්න එහෙම කරන අය කියන බුද්ධ ශ්‍රාවකයෝ කියලා ඒ බුද්ධ ශ්‍රාවකෝ ඒ විදිහට සර්වඥාන්සේ අනුගමනය කරමින් කවදා හෝ මේ අවිද්‍යාන්තකාර කඩාගෙන එළියට එන්න බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධගත සතිය වැදගත් වෙනවා. ඒක අපි අර කලින් කියපු භාවනා ජීවිතයක අනුග්‍රහවලදී ශ්‍රද්ධාව වශයෙන් පෙනී කියනවා. ඒ ශ්‍රද්ධාවට හොඳ නැත්නම් ශ්‍රද්ධාව වඩන්න කෙනෙකුට හොඳම මාතුකාර්තනයි බුදුගුණ භාවනාව. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන්සේගේ මේ භාවනාව බුදුගුණ භාවනාව හරියට කරනවා නම් ඒක ඇඟට වදිනවා නම් ඒක තේරෙනවා නම් ආනිසංස රාශියක් පෙන්ලා දීලා තියෙන එකක් තමයි සද්ධාව ඇති වෙනවා බුදුරජාණන්සේ කෙරේ සද්ධාාවක් ඇති වෙනවා. දෙක සම්පහන්සනයක් ඇති වෙනවා මේ සංසාරේ ඉන්නකම් අපිට ඇහෙන්න පේන්න දකින්න තියෙන පුදුමාකාර වෙහෙස කරන දේවල්. හරි මේ උද්දන්න කබල විසිකරුවා වගේ කල්කඩවිල්ලෙක් හදලා කාන්තාරය හදලා දැම්මා වගේ වේලිච්ච ජීවිත අපිට තියෙන්නේ. අන්න එහෙම කෙනාට මේ වටාත්තක් හාමුදුර කෙනෙක් අතට අරගෙන පාන්සලා ගන්න. අන්න වගේ මේ ජීවිතයේ සම්පහන්සන කෘත්‍ය කරන්න. අස්සසිල්ලක් වෙන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අන්නේ බුදුහාමරගේ ගුණමෙණී කරනත සම්පහන්සන කෘත්‍යයක් වෙනවා. Tamanට නිකන් ජීවනයේ පවන් හැදුවා වගේ වෙනවා. ඒ වගේම තමයි බුදු ගුණ කියලා අපි තව කෙනෙක්ගේ සාක්‍ය ගෞතම බුදුරජාණන්සේගේ ගුණ වැඩුවට කවදා හරි බුදුගුණ වඩන කෙනාට තමන් පිළිබඳව ආත්ම විශ්වාසයක් එන්න පටන් ගන්නවා ඒ නිසා කිසි කෙනෙක්ගේ මොනම සහයෝගයක්වත් නැතුව මේ දුෂ්කර වූ භ්‍රමචර්යය මට සම්පූර්ණ කරන්න පුළුවන් කිය තමන් ගැන විශ්වාසයක් එන්න නම් බුදුන් අදහන මේක දැන් අද තියෙන අගතිය බලන්න මුද්දාගමේ හැම ආගමක්ම කොහෙදෝ ඉන්න දෙවි කෙනෙක් අදහනවා සර්බලධාරි දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලොකුයි මම පුංචි කියලා නෙමෙයි. මුළු ආගම පුරාවට මේ කොච්චර ඒගොල්ලෝ සත්‍තාවන්ත වුණත් ප්‍රඥාවන්ත වුණත් දිව්‍යනාංශිකේ අසීමිත බලයක් ගැන කතා කරනවා. Taman ඒ කියන්නේ කියන දරම පුංචි වෙනවා. සර්වඥාන්සේ සඳහන් කරන්නේ මම වගේමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ මේ සංසාරේ ගමනේ ඉන්නේ. ඔබට මේ බුදු ගුණේ මෙනෙහි කරමින් සතිය වැඩමින් දිගට යනවනම් මම හිතන්නේ එන්න පුළුවන්. ඒක මේ දෙයියෝ දීපු නෙවෙයි. ප්‍රතිපදාවදී ගිය බුදු වෙන්න පුළුවන්. බුදු වීම ශ්‍රාවක බෝධි පච්චේක බෝධ සම්මා සම්බුදු කියන ඕනතරට වෙන්න පුළුවන් කියලා බුදුසජාණන්සේ කියන්නේ මේ මම නිර්මාණය කරපු කට්ටියක් ඔයගොල්ලෝ මම ඕගොල්ලෝ විනිශ්චය කරනවා කියලා බුදුහාමෝ විතරයි ඔය සියලුම ආගම් අතර තමන්ට තමන් බුදු වෙන්න පුළුවන් බුදුහාමෝ අනුගමන කෙරුවොත් ඒ තැනට යන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න යම් තැනක බුදුන් අමතක වුණා නම් අපි බඳු වෙනවා. අපි නීච වෙනවා. අපි දාත වෙනවා. අපි කඹරනවා. බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන හැම වෙලාවෙම අපි ශාක්‍ය සිංහ වෙනවා. ඒ නිසා යම් වෙලාවක යම් කෙනෙක් නිතරම බුදු කෙරේ බුදුහාමුදුරුවෝ කෙරේ පවතින සතිය තියෙනවනම් බුදුහාමුදුරුවෝ ආරා ආමන්ත්‍රණය කරන ශාක්‍ය පුත් ශාක්‍ය දීකා කියලා. ශාක්‍ය වංශේ පුතෙක් කියලා මම ආරාධනා කරනවා. ශාක්‍ය වංශේ දුවක් කියලා අපිට ආරාධනා කරනවා. ඊට පස්සේ අපිට බෑ බියසුලුව, බියබුදුව හීනමානෙන් දැනගන්න. අපිට ලොකු තෙදක් දෙනවා බුදුජානක. හැබැයි තෙද ගන්න දැනගන්න. ගත්තේ නැති වුණා නැති වුණා නම් වතුර තිබුණාට බොන්න නැතුව ඉන්නවා වගේ ඉතින් අපි පාසෙන් පෙරෙන්නේ. නිසා නිතරම බුද්ධ බුද්ධගත සතිය යම් කිසි කෙනෙක් වඩනවනම් ඒ කෙනා බුදුජානක උඩ ඉන්න කෙනෙක් මට අරකින් මේකෙන් උදව් කරයි කියන එක නෙවෙයි යාට ලැබෙන්නේ මා තුලත් බුදුජානක ආචාර්යලා තියෙන ගුණ වැඩිමක් සිදු වෙනවා කියලා බුදුහාමුදුරුවොත් එක්ක යම් ප්‍රතිශතයකින් ගුණාචිත් සමාන වීමක් සිදු වෙනවා. ඒ බුදුම ගමනට ඉස්සෙල්ලා මගේ හිතේ එහෙම අදහසක් තිබුණේ නැහැ. හුඟක් වෙලාට බුදුහාමුදුරුවෝ මතක් වෙනකොට ගෞරව සම්ප්‍රයුක්ත බයක් තමයි ඇති වෙන්නේ. උන්වහන්සේ ලසපාරමිතා පිළිච්ච මිච්ඡර ධාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරපුරකු පුදුමාකාර මහා පුරුෂ ලක්ෂණයෙන් සහිත කෙනෙක් කියලා. කුරුමේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා උග්‍ර විපස්සනාවක් කියන්නේ බුදු ගුණ වඩන හැටි කියලා දෙනවා විපස්සනා අනුකූලව. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයෙන් මේ අත් අහල ඇති මේ පළවෙනි ගුණය ගත්තා තරහන් කියලා කියන්නේ සුදුස්සකින්. අරහය අරහය කියන්නේ දෙවි බාග මනුස්සයන්ගේ දෙවියන්ගේ මනුස්සයන්ගේ බ්‍රහ්මයන්ගේ පූජාවට සුදුස්සක්. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා සුදුසු උනේ මොකද හිත නික්ලේශී නිසා, හිත නිර්මල නිසා අපි නුසුදුසු වෙන්නේ මොකද අපේ හිතේ කෙලස් කලවන නිසා, අපේ හිත මල මසු මල කලවන නිසා ඒ නිසා අපේ හිත නික්ලේශී නෑ, සර්වචනස හිත නික්ලේශී. ඉතින් ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ අපිට පොඩි ඉඟියක් දෙනවා. මේ විපස්සනා පැත්තෙන් බුදුගුණ කියන හැටි. අපේ හිත යම් වෙලාවක වෙන අරමුණ වලට නොගින් බුදු ගුණේ හිම දිකට තියනවා නම් අපේ හිතත් නික්ලේශී වෙනවා. අපේ හිත චිත්තක්ෂණ රාශියක් වෙන අරමුණ වලට නොගිහින් නිර්මලව නික්ලේශීව බුදුජානකගේ නවආරාදී බුදු ගුණ හෝ අරහදී ගුණේ හෝ දිගින් දිගට දිගින් දිගට පවත්නකොට ටික වේලාවක් යනකොට යාර තේරෙන්න පටන් ගන්නවා අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදු වෙච්ච හැතැම්ම 2000 ගානට ඈත බුදු වෙච්ච මේ උත්මය නිසා මගේ හිත දැන් පිරිසුදුයි කියලා. කාට හරි කරගන්න පුළුවන් නම් නිතරම අරහං අරහං අරහං අරහං අරහං අරහං කියන ගුණය. අතන හිත පිට යන්න දෙන්නේ නැතුව ඒක තප්පර පහක් එක දිගට කරනවා කියලා හිතන්න. අපි කියන චිත්තක්ෂණ පහක් කියලා. කරනකොට යාර තේරෙන්න පටන් ගන්නවා මේ নানা ආකාර කරදර දිනවා තමයි. ඇඟට දිනවා තමයි. නැත්නම් අහනවා තමයි. ඊට ප්‍රශ්න තියෙනවා තමයි. ආර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා තමයි. නමුත් එක දිගට බුදුහාමුදුරන්ගේ ගුණයෙහිම අරහන් ගුණයෙහිම එක දිගට චිත්තක්ෂණ පහක් හයක් හතක් අට සත්‍ය පාත්‍රණ තේරෙනවා. ඒ බුදු ගුණ මෙනෙහි කරන හිතට gedara දොරේ තියෙන අසහනය විඳ ගන්න බෑ. gedara දොරේ තියෙන අඩ අඩවාලි කියන්න බෑ. කිව්වොත් බුදු ගුණේ ඉන්නේ. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට බුදු ගුණේ වඩනකොට මෙහෙව් හිතක් ඇති බුදුහාමුදුරන්ගේ ಗುಣ වඩනකොට අපේ හිත මේ විදිහට අරහන් වෙනව නම් බුදුජානකගේ හිත කොහොමද කියලා Tamanට අර බුදුහාමුදුරන්ගේ ගුණයන්ගෙන් ලේස මාත්‍රයක් දැනගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවක හරි අරහන් ගුණය හෝ සම්මා සම්බුද්ධ ගුණය හෝ විචාචන සම්පන්න ගුණය හෝ එක දිගට මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන යන්න පුළුවන් නම් හිතවිලි අතීතයට යන්නේ නැතුව අනාගතයට යන්නේ නැතුව වෙන තැන් වලට යන්නේ නැතුව වෙන දේ වෙන කෙනෙක් හිත නැතුව අන්න එතකොට අර අරහන් ගුණේ යම් ලක්ෂණ ටිකක් තමන්ගේ හිතට තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා දැන් මේ බුදුහාමුදුරු උත්තම පුරුෂයෙක් අබැයි විශාල ගුණ ගන්න. දැන් මේ ගුණ බුදුහාමුදුරේ ගුණ මෙනෙහි කරන මාතුල යම් ප්‍රමාණයක තේරෙනවා. මම ඉතල බුදු ගුණ කියනවා. මොකද හේතුව මගේ හිතේ අන්ධ අනිවිහිත නැහැ. අන්ධමන්ද නැහැ. එහෙම දුවන්නේ හිතින්නේ මාරහන් ගුණේ කියලා. එතකොට යාට මේ තේද වැටෙන්න පටන් ගන්නවා. මොකද සම්පාදන කෘත්‍ය තේරෙන්න පටන් ගන්නවා. සද්ධා කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ඒක ප්‍රසාද සද්ධාව නෙවෙයි. ඒකට කියන ඕකප්පන සද්ධාව කියලා බුදු ගුණේ নিমগ্ন වෙච්ච සද්ධාවක්, බැසගත් සද්ධාවක්. එතකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණලේ ටිකක් මට ආසාදනය වෙලා මගේ ඇඟට ගෑවිලා තියෙනවා. එයාට එතකොට ඉදිරියක් වන්න කෙනෙක් නම් තව දුරටත් බුදු ගුණේම හිත විනේ කරගෙන ගියොත් එන්නේ එන්නේ නාල ඉගෙනගත් ආනන්ද ගුණේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක කියනවා ඉස්සර මිනිස්සුયો මේ වේදි හොදලා තියෙන්නේ ගොම තමයි පාවිච්චි කරලා තියෙන සබන් වලට. ඒ ගොම වල තියෙන විවිධ විසබීජාතියක්. ඒක මේ ඇඟින් එන දහඩිය ගඳ අපි මේ ඔක්කොම අයින් කරලා ඒ භූතෝපජීවී බැක්ටීරියා වලින් රෙත් සුද්ධ කරනවා. සුද්ධ කරාට ගොම ගඳ ගන්නවා. ඉතින් වැඩි හිටියේ මේ හොදලා දුන්නාට පස්සේ සල්ලිකාර මිනිස්සු කරන්නේ මේ හඳු වලින් හදව පෙට්ටියක් ඇතුලේ දාලා තියෙනවා. ඒකට අර හඳු පෙට්ටිය වැඩි වෙලා තියෙන්න තියෙන්න තියෙන්න තියෙන්න ගොම ගඳ හඳු සුවඳෙන් මාරු වෙන්නේ කොහොමද? අන්නේ වගේ අපි මේ කලවම් වෙච්ච හිත එක දවසකින් පටන් අරගෙන චිත්තක්ෂණ පහක් හයක්, තත්පර පහක් හයක්, විනාඩි පහක් හයක් බුදු ගුණේම පාත්තන්න ගියාම අර ඇඟේ තියෙන ගුරු කෙලස් කඳ අයින් වෙලා හඳුන් කරඬුවේ සුවඳ වැද ගන්නවා වගේ පිටට එන්න පටන් අර ගන්නවා මේ බුදු ගුණේ එන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ බුදු ගුණය හරි පැත්තෙන් බැලුවොත් ඒක බෝවෙන ලෙඩක් වගේ එකක් කියලා කුසාන්ත කියනවා. සංක්‍රමණික රෝගයක්. පුදුගුණේ වඩා ගත්තොත් තමයි එන්නේ එන්නේ මේක වඩා ගන්නවා. එහෙම කරනකොට දැනෙන ආනිසංසය වටහා ගන්න පුළුවන් නම් අර නවගුණ වල ගණන් කරනවට වඩා මලක් පහක් පූජා කරන වෙලාවට වඩා අර බුදු ගුණය වැඩිමෙන් එයාට විශාල අත්දැකියකි අත්විදිය හැකි ගුණයක් තියෙනවා මේකට කියන්නේ ආනාපාන සති නෙවෙයි බුද්ධගත සති හැබැයි ක්‍රියාවලිය යන්නේ සතිය හරහා. ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සතිය හරහා. මොකද්ද සතිය? බුදුහාමුදුරන්ගේ නිර්මල භාවයේ හිතට අරගෙන අරහන් කියන ගුණේ ටිකට ටිකට හිතපාත්තා. ඉතින් මේක ආනපාන සතියට හා සමාන ගුණ දෙන භාවනාවක්. මේ භාවනාව කරගෙන යනකොට යම් වෙලාවක තමයි තේරෙනවා මම ගත කරන ජීවිතයේ හැටියට ඊට වඩා අද මම බුදුහාමුදුරුවෝ එක්ක මෙනෙහි කරමින් ගුණ කතා කරන මෙනෙහි කරමින් හිට වෙලා වැඩි. ඒක මට තව වැඩි කර ගන්න පුළුවන් කියලා මේක වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න. ඒ බුදු ගුණ භාවනා කරන කෙනාට හීනෙන් බය වුණත් අදිසිය හීනෙකදී වන්න තරපෙක් දැකලා නයික් දැකලා ඉඹුරෙක් දැකලා බය වුණත් හීනෙන්ම බුදු ගුණ මෙනෙහි කරන්නට පටන් අර ගන්නවා. එතකොට හීනෙන් එන බය පවා දුරුවන් කරනවා. ඒ වගේම රාජ බයක් ආවත් අපේ පොඩි දරුවන්ගේ පැත්ත බැලුවොත් අපිට විභාගයෙන් පාස් වුණාට පස්සේ සම්මුඛ සාකච්ඡාවකට යන්න වෙනවා. ඒ වෙනත් හිතේදී උසස් විභාගයකට යනවා ගියාට පස්සේ ඔය කලබල වෙච්ච හිතට මොනම දෙයක්වත් මතක් වෙන්නේ නැහැ. නමුත් ඒක නා ඒ බුද්ධගත සතිය වටලා තියෙනවා. නැත්නම් ආනාපාන සතිය වටලා තියෙනවා. විභාගයට ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඒ සම්මුඛ පරීක්ෂණයට ඉස්සෙල්ලා පොඩ්ඩක් හිත දැම්මොත් අර වඩලා පුරුදු කරපු සතියට හිතේ අර ආධිතිකතිය නැති වෙලා, කෝලගතිය නැති වෙලා, කෝඩුගතිය නැති වෙලා නිකන් gedara ඉන්නවා වගේ යම් තැනක අපි බුදුගුණ වඩනකොට හිත ස්පාසු නාදාන්නේ ස්පාසු වෙනකොට අපි කියන්නේ ඒක භාවනා ලෝකෙ විතර ගියා. විභාගෙට ගියා කියලා හිතෙන්නේ නැහැ. අමෝතනකට ගියා රාජබයක් ඉන්නේ නැහැ. බුදුහාමරට තිබුණා රජු වුණා බයි. බුදුහාමර ඊටදී උසස්. Taman අර වඩලද භාවනාව නිසා ඒ කෙනාට යන්නේනකොට ඕනම තැනකට බයක් සැකක් ආවොත් බුදුගුණ මෙනෙහි කරලා බුදුරජාණන්සේ ධජක සූත්‍රයේ කියනවා අරණ්‍යක වේවා ගමක වේවා ජීවත් වෙනකොට බයං වා චම්බිතත්තං වා තස්මින් සමේ මමේව තස්මින් සමේ අනුසරෙය්‍යාත ත්‍රිවිසෝ භගවාලං සම්මා සම්බුද්ධෝ කියලා ඕන තැනක පය ලෙස්සලා යන ගතියක් තියෙනවා නම් ප්‍රතිෂ්ඨාව නැතුව හිත ලෙස්සලා යන ගතියක් තියෙනවා නම් හැල හැප්පෙන මම මෙනේ කරන්නේ මෙනේ කරන්න බෑ ඒ බුදුමසාර කියන කලබලේ මේ භාවනා කරන්න බෑ කල්ලාටෝ කරලා තියෙනවා කරලා හුරු කරගෙන තියෝ කරගෙන කියනවා නම් මේ හිත සුද්ධ බාරපත් කරන්න, පිරිසුදු කරගන්න, නිර්මල කරගන්න, නික්ලේශී කරගන්න බුදුගුණ සුදු කරගත්ත කෙනාට කලබලයක් එනකොට එයා දන්නවා මේකට හිත දැම්මොත්, බුදුගුණේ හිත දැම්මොත් අර කලබල වලින් ආතති ගතියෙන්නේ නැහැ, කෝල ගතියෙන්නේ නැහැ. බුදුගුණේ මෙනෙහි කරන්න පුළුවන් කියලා ඒක සිංහල ජාතිය තුළම තියෙන ගතියක් තමයි මොනවාට වෙනකොට අපි සමාරාධි බුදුගුණ කතා කරන්නේ. ඒ බුදුහාමුදුරු ඉන්න කාලෙම මේ මිනිස්සෙක් හිටියලු කරත්තේ බැඳින මිනිස්සේ සදා විකුණලා ජීවත් වෙනවා. ඉතින් ඈත පළාතකට ගිහලා තියෙනවා භාගයක් දර විකිල්ලා තියෙන්නේ වංශය දර ගෑල නැත්තම් කරත්තේ තියලා පොඩි දරුවට කිව්වලු මම මෙතන බුදියා ගන්නේ මම යනවායි කියලා. ඉතින් රෑ දරුවාර කරත්තයට තනිකර බුදියාගෙන ඉන්නවා. පාළුයි කවුරක්වත් නැහැ. ඉතින් ඒ කතාවේ හැටියට එතනින් යන යක්ෂේ කමනුස්සේ මේ දරුවාව මරාගෙන කන්න හිතලා කවුරුත් නැති යන තියලා කකුලෙන් අරගෙන. ඉතින් ඊළම හීනෙන් නැගිටින්නෙම ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචාර සම්පන්නෝ කියලා බය වෙනකොටම යා කලින් වලල්ලක බුදු ගුණයක් තිබිලා නැගිටින්නම කියන්නේ. ඒකට ඒ යකාගේ අතට මේ 200 තියෙන එක 33000 කරන්ට් එක වැදෙනවා වගේලු. අර බුදු ගුණ මෙනෙහි කරනකොට. එයාට උන්න හිතන මතක කියලා දක්ෂ සේනාධිපති ළඟට ගියා. කීලා කිව්වලු මම දන්නේ නැහැ ගොදුරක් කරගන්න මම ළමෙක් ඇල්ලුවා. ඒ ළමයා බුදුගුණ මෙනේ කරයි. ඊට පස්සේ කොල්ල දැන් අපිට ගැළවුමක් නැහැ. ඊට පස්සේ සර්වඥාස වැඩ ඉන්න සරත්න චේතනාරාම ගිහලා සමාව ගත්තා. ඉතින් මෙයා ගිහලා බුදුහාමුදුරුවෝ ගිහලා සමාවෙන්න අවසරයි. මම දන්නේ මම මේ බඩගින්නට ගොදුරක් හොයන වෙලාවේ මම මේ ධර්මික ඇල්ලුවා අල්ලනකොට බන්නකොට ඒක ඔබතුමාගේ ශ්‍රාවකෙක්. ඉතින් ඒ නිසා මගේ ඉස්සර මට පුදුමාකාර බයක් ආවා. මං ගියා තේනාධිපති අම්බට යක්ෂසේනාධිපති එයත් දෙන්නේ සමාව එයා කියනවා බුදුහාමගේ සමාව ගන්න. ඊට පස්සේ බුදුන් කියන්නේ දරුවා ගාවට කියලා සමාව ගන්න. ඉතින් ඒකට ඒ යක්ෂයා යනකොට තාත්තා ඇවිල්ලා. ඊට පස්සේ ඒ කතාවේදී පේන විදිහට යක්ෂයා ඊට පස්සේ දරුවෝ දෙමාපියන්ට දරුවෙකුලා කරත්ත බඳින්න වෙන්නේ නැති ශාල සංග්‍රහ කරනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ කලබලයක් වෙනකොට මේ ඉතිපිසෝ භගවා ගාතාව කියලා ගතිය. ඒ වගේ භාවනා කරනකොට බුද්ධගත සත්‍ය හෝ ආනාපාන සත්‍ය කරන කෙනෙකුට ඔය භාවනා කරනකොට තුලේ විවිධාකාර දේවල් එක එක රූප පේනවා ශබ්ද ඇහෙනවා එතකොට තමන්ගේ මූල සතිය මෙනෙහි කරනවා නම් මූල කර්මස්ථාන සතිය කවම කවදාකවත් නැවත අර තිබුණ සැකගති සද්ධාව නැති ගති මොකක්වත් වෙන්නේ අර වඩන ලද සතිය හරියට ආරසක යන්ත්‍රයක් වගේ හරියට ගමනක් යනකොට හැර පිටියක් කරන් යන්න වගේ තමයි තේරෙන පටන් ගන්නවා ඒ කලබලෙදී අපිට අම්මා නෑ තාත්තා නෑ ආරම්භක යන්ත්‍ර නෑ උපකරණ මොකුත් නෑ අර වඩල්ලක සතිය උදව් කරන නිසා බුදුජානනාංශයේ ගුණය අරහන් ගුණය කියලා කන්නකො ඒක වඩලා පුරුදු කරගත්ත කෙනෙකුට ගමනට උපකරණයක් වගේ දිගටම උදව් කරනවා අපි කියන්න හදන්නේ කලබල වෙලාවට බුදුගුණ වඩන්න බෑ කලබල වෙලාවට කලින් වඩලද බුදු ගුණය සිහිපත් කිරීමෙන් Tamanට සාන්තියක් ඇති වෙනවා. එහෙම නැති වුණොත් ඒ කෙනා ආයුධයක පිටපතනවා, ඡන්දියක පිටපතනවා, නරක පැත්තට තමයි යන්නේ. ඒක නිසා තීන අමලයට හපන් අර විදිහට පිටපැතුවා. බුද්ධ ශ්‍රාවකයන් තියෙන වාසිය තමයි කලින් වඩලද බුද්ධහටි ගුණය බුදුගුණා කියලා කියන්නේ බුද්ධගත සත්‍යය. ඒක ධම්මගත සත්‍යයක් වෙනවා, සංඝ ගුණයක් තියෙනවා, සීලයක් තියෙනවා, ත්‍යාගයක් තියෙනවා. හැම දෙයකම කලින් වලට සත්‍ය තියෙනවනම් ඒක පිට ආදාර කරනවා. ඉතින් හුඟක් වෙලාවට සාමාන්‍ය භාවනා කරන කෙනා බුද්ධ අනුස්සී භාවනාව සතිය වහවහ නෙවෙයි බුදුගුණ වඩන්නේ සද්ධා වහරක්. බුදුරජාණන්සේ මේ මේ ಗುಣ සහිතයි කියලා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක තමයි අපි මේ ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්න. නමුත් ඉස්සරහට ගිහිල්ලා බුදුහාමරගේ ಗುಣ නුවණින් සලකලා බුදුහාමරෝ මේ නික්ලේශී බවට පිළිතුරු බවටපත් උනේ එක අරමුණක බොහෝ වෙලා පවත්න්න පුළුවන්. ඒක ඉදියවක බොහෝ වෙලා පවත්න්න පුළුවන් නිසා සංකර වෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ වඳුරු හිත මේ පිස්සු හැච්ච වඳුරෙක් වගේ අරමුණෙන් අරමුණට පයින් හිත එක තැනක නතර කරක තබා ගැනීම සඳහා බුදු ගුණ හෝ ආනාපානි හෝ සක්මන හෝ පුරුදු කරන පටන් අරගත්තොත් ආරම්භයේදී පුදුමාකාර ආවාදයක්. අනිත් රිලෙවෙක් පන්දුලේ කල්ලාගෙන කූඩුවකට දාගත්තා. ඌ කැමති නෑ. එහෙම නැත්නම් තුළුමී හරකේ ගෙනල්ලා ගම්මැත්තේ බැඳගත්තා. කලබලයි තමයි. ඉතින් ඒ නිසා අපිට කරන්න බුදුජානනාංශය සඳහන් කරන මේ බුද්ධ ආදී ගුණ භාවනා ජීවිතේ ප්‍රථම යාමේ කල්කෙස්ටිවියදී පත්‍ර යවුණේදී කරන්න කියලා. බලන්න අද තියෙන සමාජයේ කවුද ඉන්නේ කියලා භාවනා මධ්‍යස්ථානට පත්‍ර යවුණේ කල්කෙස්ටිවියදී ජීවිතේ ප්‍රථම යාමේ. ඒකට හිතනවා මේ ඉස්කෝලේ ගිය නැත්තම් ඔක්කොම ඉවරයි. ඒ නිසා අවුරුදු 6 ඉඳලා 25 26 වෙනකන් තියෙන ජීවිතේ සුන්දරම කාලේ කවදාවත් බුදුගුණ භාවනාවකට සතිය වඩන්න යන්නේ ඉස්කෝලේ පාඩම් පොත්වල තමයි කියන්නේ. මේ පාඩම් පොත හරහා බුදුගුණ වැඩිවීමට බාධාවක් කරන බව මේ දෙමාපියෝ දන්නේ නැහැ. අපි කිව්වොත් මේ භාවනා කරන යනට ආලෝකයක් දැකපම ඒ ආලෝකේ බලනකොට තමයි අනුගුණ නිග්‍රහයක් වෙනවා. එහෙම නැත්නම් කියනවා අනදරයක් වෙනවානේ. ඒ නිසා මේ සුත්ත ගෙනත් දාපු ක්‍රමේ අපි පිරිවෙනින් අයින් කරා. දහම් පාදලෙන් අයින් කරලා පුදුමාකාර විදියට මේ ජීවිතයේ වටිනම කොටස මේ අධ්‍යාපනයකට දාලා අද මේ කරලා තියෙන වැඩ නිසා අධ්‍යාපනයේ ඉස්සර නම් කිව්වේ විද්‍යා දදාති විනයක් කියලා. ඉගෙන ගන්නකොට විනයගත වෙයි කියලා. අද විශ්වවිද්‍යාලවල විතර කරප්පුලි වැඩ කරන කිසිම තැනක් නැහැ. ඊට වෙලිය හැබැයි පච්චාත් උපාධිය කරනවා. උසස් තැන්වල කිසිම විනයක් නැහැ. තාම රජයකට හෝ ආයතනවල කාටවත් තේරෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ වැඩෙන්න නම් විනය නැති කරන්න. අද තියෙන තාක්ෂණය හැදෙන්න නම් විනයත් එක්ක බෑ. ඒක බයලජ්‍ය නැති කිරුවොත් විතරයි අද තාක්ෂණය හැදෙන්නේ. ඉතින් අපිට තාක්ෂණයක් තෝරන බයලජ්‍ය දෙකක් ඕනේ. ඉතින් මේක પરම්පරාවට තේරෙනවා පොල් පොල් පිට පදිනවා වගේ මේ පැත්ත බෑගොත් මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත බෑගොත් මේ පැත්ත උඩ යනවා. ඉතින් මේකට ඇති ආසයි දරුවෝ ලොක්ක වෙනවා. දරුවෝ අධ්‍යාපනයේ ලොකු තැන් වලට නෝ කරන්නේම අධ්‍යාපනයේ වැඩෙන්න වැඩෙන්න අම්මට තාත්තට වෛර කරන එක. ඒක මේ දෙමාපියෝ කියන්න කැමති නැහැ. මාත් ප්‍රශ්න නැහැ මට දරුවෝ නැහැ. තම ප්‍රසිද්ධියේ කියන ඕගොල්ලෝ මොන තරමට සැලකුවත් දරුවන්ට සතිය ඇර මොනවා කියනවා. උන් ওই දෙමාපියන්ට වෛර කරනවා. ඒ උගන්නන ගුරුවරට වෛර කරනවා. ඉතින් මෙහෙම නෙවෙයි ඉස්සර තිබුණ ක්‍රමය. ඉස්සර තිබුණ ක්‍රමය අපි ගියානම් ගියේ පිළිවෙලකට. ගියානගේ දහම් පාරක් තියෙනවා. ඉතින් ඉස්සල්ලා බුද්ධ වන්දනාවේ තමයි වැඩි පටන් ගන්නවා. දැන් ඒක කරන්න බෑ. ඒ විදිහට අපි නිකන් අමුතු සංස්කෘතියකට ගිහිල්ලා තියෙනවා. ඉතින් හිතෙනම ඇති මේක කරන්න බෑ කියලා. නෑ කරන්න පුළුවන්. මේ කිසි දෙයක් බුද්ධගත සතිය විතර දෙදක් නෑ. මේ කිසිම කෙලෙසයක් සතිය තරම් කෙලෙස් දෙදවත් නෑ. ඒ නිසා කොතනක හරි වැරදිච්ච බව තේරුම් අරගෙන ඒක වැඩි හිටියෝ එහෙම නැත්නම් ගුරුවරු එහෙම නැත්නම් දෙමාපියෝ එහෙම නැත්නම් පොඩි ළමයාට හෝ බුද්ධගත සතිය හෝ ආනාපාන සතිය හෝ උගන්ලා බලන්න කොච්චර පිළිහිලා තිබුණාද ඒක දීපු වෙලාවෙ ඉඳලා අල්ලන්නේ බොහොම සුළු පිටසක් ඇත්ත දීපු ගාමන සම්පූර්ණ වෙනසෙන් සීලමය තුළ පිපිදීමක් ඇති වෙනවා යේෂන් දිවාච රස්සෝච නිච්ඡං බුද්ධගත සති බුදුගුණ හෝ ආනපානයට හෝගිය සතියක් සහිත දරුවෙක් දිහා බලනද සුපබුද්ධං පවුද්ධං කියලාම ඉන්නේ නිතරම පුත්‍රජාතිකින් අප්‍රමාණීව ගත කරන්නේ. එහෙම නැත්තම් බීලා එහෙම නැත්තම් සූදු කෙලලා මොනවා හරි ප්‍රමාවක් දනවන දෙයකට කටයුතු කරලා ඉල්ලා පොල්මන් ජීවත් අද තියෙන නගර ජීවත් වෙන තරුණ තරුණියගේ මූලික බාහිර කිසිම ප්‍රේම ගතියක් තියෙනවද කියලා? දැන් ඉන්නේ උද්දන්න කපල විහිකට පිළිගුණා. මොනවද කප්පිටි පස්සේ ගිහිල්ලා අපැහිකට ලක් වෙලා. ඒ දරුවට කොට එන්නත් බෑ, දෙමාපියන් කොට එන්නත් බෑ. හැබැයි දෙමාපිය වග කියනවාද කියලා මං කියනවා. දෙමාපිය තමයි ඔය දරුවෝ දෙන්න දාලා ලොක් කරන්න හැදී. ලොකු කරනකොට අපි අමතක කෙරුවේ මොකක්ද මේ සතිය. එහෙම නැත්නම් බුද්ධ කතා සතිය නැත්නම් ආනාපාන සතිය. අපි ලොකු ලොකු දේවල් අල්ලන්න ගිහිල්ලා වෙලා අන්තිමට අර තියෙන එකක් නැති කරනවා. ඉතින් ඒක අපි කොතනකදී හරි තේරුම් ගන්න ඕනේ. ඇයි මේ මේ වගේ එකක් ප්‍රයෝගන්ති රාජ්‍ය ඉත ඉච්ඡතම දියුණුව තියෙන කොහොමද? ඔය කිසිම තාක්ෂණයක් තිබුණේ නැහැ. තාක්ෂණ කතා හොඳටම මතක තියෙන අවුරුදු 200යි. ඔක්කොම තාක්ෂණ අවුරුදු 200යි. අපේ මේ ඉතිහාසය අවුරුදු 200කට වැඩි වැඩි. ඉදායි මිනිස්සු නිතරම ඒ සත්‍ය ඉස්සර කරගෙන ජීවත් වෙලා කියලා තියෙනවා. සුද්ධා. ඒ වගේ අපිට ඇතුල්ච්ච මේ බැමින් ඉතිහාසය අර නියගේ මේ නියගේ නිසා අපි බුද්ධාම කියලා එක ඉතුරු කරගත්තා. බුද්ධ ධර්මයේ ටික අපෙන් ගිහිලා. ඉතින් අපි බුදු ගුණ වඩන බුදු ගුණ වැඩුවට ඒක බුදුහාමුදුරන සාදු කියන අපි ගෙදර ගිහින් ඔන්න බුදු මල් මෙන්න මං ගියා ගෙදර ගිහිල්ලා උදේට රැයට කාලම තියෙනවා. කවුරක්වත් හිතන්නේ බුදුහාමුදුරන තියෙන ගෞරවේ නම් බුදුසසුනේ ගුණ ටික බුද්ධ ආරණාදී ගුණ ටික නිතරම සිහිපත් කරන්නේ. ඒකට එන වෙලාව වාසය කරනවා නම් බුදුරජාණන් කියනවා පවක් කරන බයක් ලැජ්ජාවක් ඇති වෙනවා කියලා. තමයි නිතරම බුදුගුණ මෙනෙහි කරගෙන ඉන්නවනම් කවුරු මොනවා කරත් Taman තුල නිකන් හිතලා මං වගේ කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා පයින් අරසා කරලා උත්තර බලන්න ඒක බටහිරේ හොඳට ප්‍රසිද්ධයි. ආගමත් එක්ක මේ තාක්ෂණයක් නෑ. ආගමට ගියා නම් තාක්ෂණේ නෑ තාක්ෂණේ ගැන ආගම නෑ. මේ ළඟදී ඒ දේශනා කරන මට මම කිව්වේ අද මුස්ලිම් ජනතාවට වෙලා තියෙන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ට සල්ලි තියෙන නිසා තාක්ෂණයට යන්න ඕනලා තියෙනවා. තාක්ෂණයට යනකොට සාහාරී නීති ක්‍රියාත්මක කරන්න බෑ. සාහාරී නීතියට ගියොත් තාක්ෂණික ක්‍රියාත්මක කරන්න බෑ. අද තියෙන මැද පෙරදිග රටවල් ගත්තාම සමහර රටවල් තාක්ෂණේ බාර ගන්න. ඒකෝට ඒගොල්ලන්ගේ කතෝ මුස්ලිම් ආගම් ගතිය දිය නැහැ. සමහර රටවල් දෙදිසේ මුස්ලිම් ආගම් දැඩිවක් වෙනවා. මූල ධර්මවාදී වෙලා තියෙන ඒක තාක්ෂණයට විරුද්ධයි. ලංකාව අපේ ওই නිදහසත්ම කාලේදී තාක්ෂණය සහ බුද්ධ ආගම අතර ගොඩක් සම්බන්ධතා පවත්වලා තියෙනවා. පවත්වලා යම් තාක්ෂණික උසයිතෝ යම් ආගම ධර්ම ගැටීමක් ඇතුළු තිබෙන නිසා අපි තේරුම් ගත්තොත් ඕනෑරදී තාක්ෂණය වැඩිම බුද්ධ ආදී ගුණයන් කිරේ සලකන සද්ධාව නැති බුද්ධ ආදී ගුණයන් පිළිබඳව ආගම පැත්තෙන් විතරක් සලකන්න පටන් අරගත්තොත් අපිට මේ විපස්සනාවක් වගේ වටිනා දේවල් කරන්න බෑ. ඒ අද යුගයේට අද પરම්පරාවට විශාල වගකීමක් තියෙනවා. Taman ගත කරන්නේ දැනට නම් පවතින සම්මත ක්‍රමයේ හැටියට වෘත්තියක රැකියාවක තමයි. නමුත් කරලා බලන්න මේ සතිය වඩලා ආනපන සතිය හෝ බුද්ධ දානසතිය පන්නකොට තමයි තේරෙන පණගනේ මොන ජීවන කතාව කරගෙන ගියා එයාට අලුතෙන් හිතන්න විවුර්ත වෙන්න කිසිසේත්ම මේක බලපාන්නේ හැබැයි හරියට දැනගෙන බුද්ධානුස්සතිය කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ කය බුදුහාමුදුරන්ට වැඩ ඉන්න බුදු කිලියක් පාඩපත් කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අරහන් ගුණය පිවිතුරු ගතිය කලවම් නැති ගතිය මගේ තුලත් වැඩෙන්න මොකක් හරි අරමුණක් බුදු ගුණය හෝ කමන්නේ ආනපානේ හරි කමන්නේ පිම්බීම ඇකිලිම හරි කමන්නේ සක්මන හරි කමන්නේ කොච්චර වෙලා එක දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා කරන්න කරන්න කරන්න හිතේ මොකද්ද පිපිතුරු ගතියක් පිසුදු ගතියක් එන්න පටන් ගන්නවා අපි ලොකු ශාංශය අහනවා දැකලා තියෙනවා නම් ගවරවල කියන එක ගාලේ කියනවා හරක් මුත්‍රායි කොමයි ඔක්කොම හේගිලා ගිහිල්ලා එකතු වෙන කුණු වෙච්ච ගාපාලක් එකේ පණුවෝයි මෙන්න මේ වගේ ගවරවලකට බොන වතුර ටැප් එකක් කරව කැදියයි කියලා හිතන්න කියලා. එතකොට අර බොන වතුර පිරිසුදුයි. ගවරවලේ තියෙන මල ජරා. එන්නේ එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වතුර එන්නේ එන්නේ එන්නේ අර ජරාවත් විශ් වෙනවා. අන්න වගේ අපේ හිතට පුදුගුණ ටැප් එක ඇරියන පස්සේ මේ හිතේ තියෙන ගිහිල්ලා කොච්චර කාලයක් ඇයිද කියලා අහනවාර ගවනවල බොන වතුර විදයක් වඩපත් වෙනවා. ඒක කරන්නේ ගවරවල තියෙන පැහි පැහි පැහි පැහි කුණුමයි හැදෙන්නේ. ඒකට පිරිසුදු වතුරක් දැම්මා වගේ කොච්චර කාලයක් හරි ඇරලා තියන්නේ කියලා කියන. එතකොට ඒ බුද්ධ ඥානස්කේ ගුණ එnde එnde එnde එnde ඒහා සමාන කසල ප්‍රමාණයක් එළියට පිට වෙනවා. ඒක නිසා අපේ හිත අර කසල වල තියෙන කැමැත්ත නිසා අපි වැඩි බුදුගුණ මෙනෙහි කිරීමක් සතියක් කරන්නේ නැතුව අපි දවසට කොච්චර වෙලාවක් අර කසල සහිත කෙලස් සහිත තැන ඉන්නවද බුදුගුණේ ඉන්නවද කියලා හිතුවොත් අපට නැත්නම් මේ භාවනාවට සම්බන්ධ වෙන අයට ධර්මයත් එක්ක ජීවත් වෙන අයට අනික් ඇත්තන්ට වගේ ලෝකේ සංකර වුණාට සංකර වෙන්න පුළුවන් කමක් නැහැ. මුත්තර කල්පනා කර බලනකොට මම මේ ගත කරන චිත්තක්ෂණය බුද්ධ ආදී බුදුගුණ දකින පැත්තරද එහෙම නැත්නම් මේ ලෝකයා යන රැල්ලට අහුවෙලා රැල්ලට ගත කරන ජීවිතයක් කියලා. කවදා හරි තේරෙන්න පටන් අරගත්තොත් ඒ රැල්ලට අහුවෙලා රැළේ ගත කරාට ගෙවන්න වෙන්නේ මට කියලා. එයා උත්සාහ කරන්න පුළුවන් තරම් වෙලාව ඒ බුද්ධ හදී බුදු ගුණයක් හරි ජීවත් කරලා සතිය හරි ගත කරන්න. ඒ මගේ පුද්ගලික ජීවිතේ නම් මට හිතුනේ අරහන් ගුණයට වැඩිය මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. බුදුජානනාංශයේ මේ මං වගේ පුරුෂයෙක් මෙච්චර ඈතට මෙච්චර හැතැම්ම ගානකට අවුසු ගානකට පස්සේ මේ සතිය කියන කඳුල දුන්නාට පස්සේ තාවත් හිත තාවත් මාව හදන හැබැයි ඒකට මම හැදෙන්න හිතා ගන්නවා බුදුහාමරන්ගේ ගුණ එන්නේ එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස මේක පිරිසිදුවක් වෙන්න පටන් ගන්නවා ඒ පිරිසිදුව මමත් මහත්සි වුණාට ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධර්ම සාර්ථක ගුණයක්. දමණය කළාගේ පුරුෂයන් දමණය කිරීමේ අති උත්තමයි. හැබැයි ඒක দমনය කරන්න කුඹලගයත් අහුවෙච්ච මැටි පිට වගේ අපේ නම් මෙසිලි ගතියක් තියෙනවා. කුඹලට බෑ ලීවලින් ගල්වලින් මැටි බාඳා ගන්න. ඒක අතට නමනකොට නම් මෙසිලි ගතිය කියලා කියන නැමෙන සුළු ගතිය, කර්මණ්‍ය ගතිය. කර්මණ්‍ය ගතිය තිබුණොත් සික්කොට අහුවෙච්ච මැටි කෑල්ලෙන් ඕන දෙයක් හදන්න පුළුවන්. හිතන්නෝ මැටි කෑල්ලේ ගල්කට අහු වුණොත් තැඹිලා හොදන්න නැත්නම් ඕකේ ඉඳ සිටිනවා. ඊට පස්සේ ඉඳ මැටි ටික තියෙන්න ඕනේ. ඒකට පුතගෙන කල්ලචිත්තම් කියනවා. කල්ලචිත්තම් කියන්නේ තුන් සැරයක් ගාපු කුඹුර කලල් මඩ කියලා කියන්නේ හෙට විතර වී ඉන්න නැත්නම් ඒ වෙලාවේ විතර වී ඉන්න ගොයියා ගානවා. දෙයිය හයවට පස්සේ ඒ ගාන වෙලාදී වැටෙන වී ඇටේ අල්ලන ගත්තා. කල්ලචිත්තම් මුදු චිත්තම් හිත මුරුදු වෙන්නේ. එහෙම නැත්නම් මේ කලු කරක් වල ඇට වැපරුවාට තරවෙන්නේ නැහැ. පිටක් කලචේට්ටා මොකක්ද උදද්දෙච්ච උද්‍යෝගයක් ඇති කර ගන්න ඕනේ බුද්ධ ආදී බුදු මේක බුද්ධ උත්පාද කාලය අපි ඉපදිලා තියෙන මේ වගේ තැනක ඒක නිසා අපි ඒකට උද්‍යෝගිමත් වෙන්න ඕනේ නැත්නම් මේ රට්ටු කෑ ගන්න හැටියට රට්ටු යන පාරේ යන්නේ ගියොත් වගතුවක් නම් සුභසිද්ධියක් නෑ ප්‍රසන්න චිත්තං මේ අප්‍රසන්න වැඩ කරන්න එපා කරලා ප්‍රසන්න උත්තර බලාපොරොත්තු වෙන්න එපා බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ කරන අය සුප්පබුද්ධ පෞද්ගලෝ සතුටෙන් විවිධිච්ච ස්වරූපයෙන් ගත කරන්නේ දවල් මිදල් බෑ ගතියෙත් නැහැ. එක වෙලක් මතර කරන අනිත් පැත්ත හැංගිල්ලක් නැහැ. ආන්නේ විදිහට නම් උදබ්බ චිත්තම් ප්‍රධාන චිත්තම් විනීවරණ චිත්තම් ඒ නිසා බුදු ගුණ වඩන කෙනාටයි ඔය කියන විදිහට නීවරණ දුරු වෙයි. නීවරණ දුරු වෙච්ච කෙනාටයි බුදුහමදු කවුද කියලා තේරෙයි. එතකමත් අපි ඇත්තටම වදිනවා පුදනවා. ඒක නිකන් බොහොම ප්‍රසාදනක්. ඒකට කියනවා අමූලික සද්ධාව කියලා. අසාද සද්ධානෝ කවදා හරි යම් කෙනෙක් බුද්ධජානකගේ අරහං ගුණයෙන් සීපත් කළා සීපත් කරලා එක දිගට අරහං ගුණේ හිත පවතිනකොට ඒකට කාන්දමට ඇඬෝ වගේ තේරුම් ගත්තොත් දුදුගුණේ කියන්නේ මෙහෙම එකක්. ඒක ගෝවෙන ලෙඩක් වගේ එකක් කියලා. ඉදාට තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් පාරමිතා පුරා දෙනවා. පාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරනකොට අපි වගේ විනය යන්තා වෙනුත් පාරකට අපොක්ලා තියෙනවා. ඒක අපිට ලැබෙන්න නම් අපි ළඟ මේ කල්ල හිතක්, කලල් හිතක්, මුදු හිතක්, උදක් හිතක්, පසන්න හිතක් ඇති කරගන්න පුළුවන්. මේ නැති හිතර කියන ඔලොමොල හිත කියන. ඕලොමොල කරන අවිද්‍යාව කියලා කියන්නේ. එනිසා බුදු ගුණේ යනකොට හිතේ මේ කල්ල චිත්ත මොදිත්ත උදක චිත්ත පදන චිත්ත විනිවන චිත්ත කියන ඔක්කොටම කියන්න පුළුවන් හිත අහිංසක වෙන්න. අපි කොච්චර වයසක අය වුණත්, අපි කොච්චර ඔලොමල කෙනෙක් වුණත්, කොච්චර පව් කළ කෙනුණත් බුදු ගුණයට ලැබනකොට මේ තියෙන අහිංසකකම තුල මහ විශාල සාන්තියක් තියෙනවා. ඒක නිසා බුදුසසුනේ සඳහන් කරනවා අහිංසකා යෝ මොන යෝ යම් කෙනෙක් මේ භාවනා කරනවා නම් යම් ක්‍රියාපටිපාටි අහිංසකයි පකංචාබේ රතෝ මගෝ නිතරම බුදු ගුණ වෙනකොට ගියේවා හිටේවා ආලයගේවා මෙයාගේවා කතා කරේ ඉන්නවනම් ඒක මූර්ඛයි කියන්නේ. වඳුරු හිතක්. ඒසා කල්පනා කරනකොට නන්නතර වෙන චින්තන රටාවක ජීවත් වෙන කෙනෙක් කල්පනා කරලා බලන්න මේක හරියට මේ දීයක් ඉරන් ඉස්සලා ඉරක් ගහගෙන ඉර දිගේ ඉරන දිගේ ඉරන කෙනෙක් හිතන්නේ. නැත්තම් හැට්ටයක් කපන්න ගිහලා වතුරම ඇඳගෙන ඒක දිගේ කපන කෙනෙක් හිටන්නේ එතකොට එයාට වැරදෙනකොට අහු වෙනවා. එහෙම නැතුව කපන්න ගත්තොත් අපිට ඕන දෙයක් කැපෙන්නේ නැහැ. ඒ නිසා බුදුගුණ අපි ගන්නවා ඉලක්ක වගේ. ආනපාන සතිය ගන්නවා ඉලක්ක වගේ. හරි බලන්න කොච්චරක් දුරට ඒ ඉර දිගේ කපන්න පුළුවන්ද කියලා ඒක ශිල්පයක්. කරන්න ඕනේ. අපි හිතුවට මරණ මොහොතේ ඔක්කොරයි. එහෙම නැත්නම් අපි කල්පලයක් වෙච්චාම කියලා කද්දාකත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල්යතෝගේ යම් කිසි කෙනෙක් ඒක ශික්ෂණය කරන්න උත්සාහ කරන බුදු ගුණය අනුව හෝ සතිය අනුව ඒක නට අනිවාර්යයෙන්ම සර්වඥාන්සේ සඳහන් කරනවා ලෙඩක් හැපිච්ච දවසක හෝ යාට තේරෙන පටන් ගන්නවා මම එදා භාවනා කරපු නිසා අද මට හිත හදා ගන්න පුළුවන් කියලා. ඒ නිසා වටිනාකම තැරෙන්නේ වටිනාකම තේරෙන්නේ අපිට මේ අපහසුකටපත් වෙච්ච වෙලාව. ඔය සියල්ලම අපෙන් නැති අපි දැන් ආරසාව සඳහා අපි හදාගෙන යන යම් වැටකොටු බැරි මායන් ඔක්කොම කඩලා යනවා. එදාට අර තනාවට නද තමන්ගේ ඒ බුද්ධානුස්සති බුද්ධානුස්සතිය තමයි සතිය උදව් කරනවා. මේක වෙලා තියෙන එදිනදා ජීවිතේ සතිය වඩා ගන්න වෙලාවක් නැහැ කියලා අපි ඒක පහත් කළා. අපි ඒක අනදර කරා. ඒකට අවිද්‍යාව, ඒකට කොළමලකම, ඒකට තියෙන ඡණ්ඩපල්සකම කියලා හිතලා හැකිතාක් ලතලද වෙලාවේ විශේෂයෙන්ම කියනවා භාවනා කරනකොට කාට හරි භාවනාදී සැක සහ බිය කියන දෙක එනවනම් මොන හරි වෙච්ච ගමන් බය වෙලා ඇවිස්සෙනවා ගැස්සෙනවා නම් ඒක නම් පටන් ගන්නකොටම බුදුහාමුදුරු ඉස්සරහට ගිහලා මලක් පහක් පූජා කරලා බුදු ගුණ සිහිපත් කරලා තමන්ගේ ජීවිතයත් කයත් බුදුන් පූජා කරන්නේ. ඒක පූජා කළා පටන් ගන්න කෙනාට චක්කුමුක්කු වෙනකොට ඉබේම හිත අර ඉතිවිසෝගතාවට යනවා වගේ බුද්ධාන බුද්ධගත සත්‍යෙට ගියාම තමයි තේරෙනවා නිකන් හරියට බුදුරජාණන්ගේ හිවුරේ හිව නැල්ලේ ඉන්නවා. එතකොට දන්නවා බුදු බුදු සිවුරේ හිව නැල්ලේ ওই බෝත් භූත ප්‍රේත ගති තියෙන්න බෑ. නමුත් ඒ වෙලාවේ වෙන මොනවා නරක දෙයකට හේතු ගියොත් කතා කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම වඩල්ලද බුද්ධානුසතිය ඇතිගෙන හරියට බුදුහාමරගේ හිව නැල්ලේ ජීවත් වෙන කෙනෙක් වගේ දැන් තමයි සාහුල පුංචි කුමාරයෝ හත් අවුරුදු වයසේදී දෑවැද්ද ඉල්ලන්න බුදලි ඉල්ලන්න ගියාට පස්සේ අත අල්ලගෙන කිව්වයි කියනවානේ මහාන උඹේ හේවණලක් මට සැපයි. කියලා නිකන් මේ තාත්තනේ තාත්ත ගැංගිල්ල අල්ලගෙන ඒ කතා කරනකොට කියනවානේ මොකද්ද ඔත්තේද? මට හේවණලක් සැපයි. මට මගේ දායක දෙන්න කියලා බුදුහාම දුන්නේ මොනවද? ඔයගොල්ලෝ දෙන්න හදන වගේ රත්තරන් මිනිමතු අලියෝ තෑවැද්ද දුන්නේ දායක දුන්නා ඔන්න පුළුවන් නම් මේක සංකේතිකට ගන්න වයසේ කටේ කිසිමකක් ගිහිල්ලා නැති වයසේ පැවිදි කරා. ඔයගොල්ලෝ එහෙම නම් දෙයි. එන හිතා ගන්න පුළුවන්. ඒ ඒව රැකගෙන අර බුදුහාමුදුරු දීපු ආදර්ශය කරන්නේ නැත්තම් ඉතින් එතකොට අපිට අර ආයෝජනයේ අනුකූලවට ලැබෙන ප්‍රතිලාභ අඩු වෙනවා වගේ අපිට ලැබෙන ඒ අහිංසකකම ඒ අපිට ලැබෙන කල්ලචිත්තම් මුදුචිත්තම් උදක්කචිත්තම් පදනචිත්තම් මිනිවනචිත්තම් කියන වාඩි වෙනවා නමුත් ඒක මම කියන්න හදන එක මේ වෙනකොට අඩු වුණාට ඉස්සරහට මේක තනවා වඩා ගැනීම කිසිම බාධාවක් නැහැ. ඊතන බලන්න අපිට මේ බුදුගුණ වඩ아가න යන්න පුළු පුළුවන් වෙච්ච වෙලාවෙදී අරහන් ගුණේ පිවිතුරු බව සතිය වඩා ගන්න තියෙන අහවල් බාධාවද තියෙන්නේ කියලා. ඒ තියෙන බාධාව තමයි මොඩකම. දන්න ටිකක් මිච්ඡර මේක වටන බව දන්නේ අපිට නෑ ඒ වෙනුවට මුංගර ටිකක් එකතු කරොත් හොඳයි රත්තරන් ටිකක් එකතු කරොත් හොඳයි. ගාලියත් එකතු කරොත් හොඳයි. ඔටුව ටිකක් නැත්තම් මේ එළුව ටිකක් කරුවොත් හොඳයි. කියාගෙන අර බුදු ගුණේ වගේ දේවල් තියෙද්දී අපි මේ දිරන ජරා දේවල් පිටිපස්සේ යනවා. ඒ නිසා අපි ඒක කරලා තියෙන කවුරුත් කරා. නමුත් ඒ ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ මොලේ පෑදෙන්න පෑදෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ වැඩුවොත් ධම්මෝ විනානත්ති පිතාච මාතා බුද්ධෝ විනානත්ති පිතාච මාතා කියලා බුදුන්ගෙන් තොර අපිට මවෙක් නෑ ඒකමයි සරණ එනිසා ඒ සරණට ගියා නම් ඒ සතිය යුක්ත බුද්ධාංශගේ ඒ බුද්ධගත සතිය කවදාවත් අමනිකති කරකදී කරදරයකදී අපිව පාවා දෙන්නේ හුත්තටම දැකපු දෙයක් තමයි ඒක කිසිම අමලියකදී කරදරයකදී අපි බුදුජානනාංශයේ කෙරේ තිබ්බ විශ්වාසය බුදුන්සේ අතලසා දාන්නේ. අනික ඕනම දෙයක් අතලා. කලබලයේදී අතලසා දානවා. බුදුජානනාංශයේ කෙරේ වඩන සති විශේෂම සතිය ওই සීලම ගුණයන්ට වඩා අපි තබෝ විශ්වාසය පාවා දෙන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා සද්ධාව තියෙනවා අන්න එහෙම දෙයක සද්ධාව කියපුවම අපි කරන අනික් වල කරන්නේ අතකසක මේ සත්‍ය කාදාකක් කරන්නේ මේ සම්බුද්ධගත දතිය වඩන කෙනාට එතන එතන ලැබෙන ආනිසංස තමයි සුභ බුද්ධං බබුද්ධක්. නිතරම පිපිති මනසකින් ජීවත් වෙන්න පුළුවන්. ඒක සකදෙවිඳ ඉස්සරත් එහෙමයි. යමරතුරු ඉස්සරත් එහෙමයි. මාරේ ඉස්සරත් එහෙමයි. දෙවියෝ ඉස්සරත් එහෙමයි. බ්‍රහ්ම ඉස්සරත් එහෙමයි. කාටවත් බෑ ඔය බුදුජානනාසේ ගුණත් එක්ක හැප්පෙන්න. ඉතින් අපි අර බුදුගුණ මෙනෙහි කිරීම හරහා බුදුජානනාසේ ගුණ ටිකක් අපි ඇතුලේ කරඬුක තැම්පත් කරා වගේ තැම්පත් කරන එක වඩනකොට එතකොට අපිට මේ බුදු කෙනෙක් වෙන්න තියෙන පාර බුදු වෙන්න තියෙන පාරත් ඔච්චරයි. ඒ නිසා මෙතන රහස තියෙන්නේ මේ සතිය. ඒ නිසා හොඳට මතක තියාගන්න සතිය නැති හිත නන්නත්තරයි. සතිය නැති අතීතය අනාගතය සැරිසරනවා. අනුන් ගැන කතා කරනවා, අන් දේවල් ගැන කතා කරනවා. සතිය එනකොට මම දැන් මෙතන කියන දෙයට ආව මම දැන් මෙතන කියන එක බුදු කිලියක් කියලා හිතාගන්න. උදේට ධාතු තැම්පත් කරන කරඬුවක් කියලා හිතාගන්න. කොයි වෙලාවක හෝ ඒක Taman තුල තියෙන තාක්කල් ඒ බුදු සීලිය නැත්නම් බුදු අරසාව නැත්නම් බුදු ගුණ අපි තුල වැඩෙනවා අන්තිමට බුදු වෙලා තමයි නතර. ඒ නිසා මේ පටන් ගන්න තියෙන වැඩ පිළිවෙල දිගින් දිගටම දියුණු කරගෙන යද්ද මේ හැම කෙනෙක් ළඟම තියෙන මේ අඩුම කැඩුම ටික සම්පාදනය කරගන්න ඒ ටික හොඳටම ප්‍රමාණ. වෙන මොනවාක්වත් අවශ්‍ය කරනවත් මේ සඳහා ධෛර්ය වැඩිම පිණිස අදවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සියලු දිනා සැනසීම උදා වේවා කියලා